ගුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න කිතුල් වැන් සේනිල් කිස් කල්මයි බාලචන්ද පරදෙන පටු නලලයි නාදලු කෑගත් පුපියන දෙතුලයි මනකොඩ පොබයන යස අසලයි මනකොඩ පොබයන යස අසලයි හරි හරි හරි මං ආව හොයාගෙන ඒ රූප සුන්දරිය. ඇයිවා මේ ගඟ ළඟට ආවේ? මං ආවේ එදා ඔයා කියාපු ඒ රූප සුන්දරිය හොයාගෙනයි. ඉතින් එයා හම්බ වුණාද? හම්බ වුණා විතරක් නෙවෙයි. ඇගේ රූ සපුවේ අලංකාරයත් මං හොඳින් දැනගත්තා. <laughs> ඉතින් කෝ ඒ රූප සුන්දරි? බිසෝ. එදා මට කීවා නේද එයා ඉන්නේ මේ මුවන් පැලැස්සෙමයි කියලා. මං ඉතින් හේනක් කුඹුරක් වත්තක් gedarak පාසා ඇවිදලා එයාව හෙව්වා. <laughs> අන්තිමට මට නිකන් හිතුණා නාන තැනවත් ඉන්නවද කියලා. ඒකයි මම මෙතෙන්ට කඩාවැදුනේ. <laughs> ඇයි මං මේ රූපිකාව හොයාගෙන මේ ගංගාද්දරට ආවට විසෝ කැමති නැද්ද? ඈ? ඉතින් එයාව හොයාගන්න එකනේ තියෙන්නේ. ඇයි මේ මාළඟ පැවතෙන්නේ? ආ, ඒක තමයි. ඇයි මං බිසෝ ළඟම දැවටෙන්නේ? ඒ රූ රැජින හොයාගෙන යන්නේ නැතුවනේ. හ්ම්. කාගෙන්ද ඔය අහන්නේ? ඔයාගෙන් මිසක් වෙන කාගෙන්ද? ආ. අන්න බලන්න. කවුද මේ පැත්තට එනවනේ? අර? ආ, මේ තුටුපලේ නාන්ට රෙදි සෝදන්ට එන ගැමිලියා. ඇයි? නෑ මං හිතුවේ ඔයා අර මොමනපු ගීතෙන් කියවුණා. ඒ ලස්සන කෙල්ල එනවා වෙන්න ඇති කියලායි. <laughs> ඒකනම් හරි ලස්සන පද රචනයක්. බිසෝ මට හිතයි ඒක මේ ගීතයකට නංවල ගායන කෙනෙකුට දෙන්න. මේ ඒක නම් හොඳ වැඩක් නාමේ. ඒ ගීයෙන් කියවෙන්නේ මේ පැලැස්සේ හිටිය ලස්සන කෙල්ලක් ගැන. ආ මන් දන්නවා. ඒ අර ඈත අතීතයේ මේ පැලැස්සේ හිටිය මේ කවුද මේ නම මතක නැහැ. මේ මොකද්ද ඒ ගොවි කෙල්ලගේ නම? හරි හරි බිනරමලි බිනරමලි <laughs> නෑ නෑ නෑ නෑ බිනරි නෙවෙයි. මේ කෙල්ල ඊටත් වඩා ලස්සනයි. වෙන කවුද බිනරමලීටත් වඩා ලස්සන කෙල්ල? ඈ? ම්ම් ආ අර හේමලතානේ? <laughs> නෑ නෑ නෑ. මං කියන කෙල්ල ඊටත් වඩා ලස්සන රූපිකාවක්. දුටු ගැමුණු රජුරුවන්ගේ පුතා සාලිය කුමාරයා. ඔව්. මේ පහුගිය කාලේ මුවන් පැලසට ආවන අශ්වගේ පිටෙන් බිමට පැනලා පුරක්කම් කැපූ ඒ රූ රජිනවයි බිෂෝ කරගන්නේ. සම්මත. අනේ හැබෑට බිෂෝ තව එක පාරක් ඒ ගීතය ගායනකෝ. <laughs> එක පාරක්. ම්ම්. ඔන්නේ. කිතුල්වෙන් වන් නිල් කෙස් කලමයි බාලචන්ද පරදන පටු නලලයි නාදලු පැහැගත් පොපියන සිතොලයි මන කොඳ පුබුදන යස හස රැල්ලයි මනකොඳ පුබුදන යස හතරෙල්ලයි. මේක නිකන් අහක දාන්න බැරි පද රචනයක් බිසෝ. මට ඕනේ කවුද මේ ගීතය ලිව්වේ? කවුරු ගැනද ඒක ලිව්වේ කියලා දැනගන්නයි. ම්ම් ගීලියාපු එක්කෙනා නම අවිනිශ්චිත. ආ ඒ කියන්නේ නම ප්‍රසිද්ධ කරගත්තේ නැති කලාකාරයෙක්ගේ වැඩක්. හරිද? එහෙම වෙන්නේ. නමුත් මේ ගීයෙන් කියවෙන පිටිසරේ යුවතිය කාගේ කවුද කියලා බිසෝ දන්නවද? ඇයි ඒ විස්තර හොයන්නේ? අර මුලින් කියපු රූපසුන්දරියක් ගැන හිත වැටිලාද? <laughs> ඔන්න ඉතින් හොයනවා මං කොහේ හරි ගෑවෙන්න යනවාද කියලා. <laughs> මේ අහන්ත කෙල්ලි. මං එක පැත්තකින් විද්‍යාව ඉගෙන ගත්තා. ඒ එකම කලාවෙන් ලැබෙන රසවින්දිනය නිසා කලාව, සංස්කෘතිය, ඉතිහාසය, මානව දයාව. මෙමිනි මානව විද්‍යාව. මන් දන්නවා මන් දන්නවා. ඔයා ඒ සේරම දැනගෙන මේ පාළු පිටිසර පැලැස්සේ හද්ද පරණ වලව්වක නටබුන් අස්සේ රිංගලා ඉඳලා ඒකෙන් එළියට යන්න උනාම පලාතේ ප්‍රසිද්ධ උගත් වෛද්‍යවරයාගේ නිවහනේ ඉඳගෙන ඒ ඇතිබිසෝ ඒ උගත් තැන්පත් යහපත් වෛද්‍යවරයා වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් මගේ මුළු ජීවිතේටම මුණ ගැහුනේ තව එක්කෙනයි. කවුද? අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා. අන්න හරි බිසෝ. මං මේ දෙපොළට මගේ මේ નિසරු ජීවිතය පූජා කළත් මදි කියලා මට හිතෙනවා. එහෙම පරහිත කාමී අනුන්ට උදව් උපකාර කරන මිනිසු මේ ලෝකේ ඉන්නේ බොහොම ටික දෙනයි බිසෝ. මං කනගාටු වෙනවා මගේ අප්පච්චි ඒ ගණයට එකතු නැති එක ගැන. උන්න හැමතිස්සෙම හිතන් පරම්පරාවෙන් පැවතිච්ච මේ පංගුවක් යල් පැනපු දේවල් ඉෂේ තියාගෙන ජීවත් වෙන්න. මගේ අප්පච්චිත් අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා වගේ එහෙම නැත්නම් මේ පැලැස්සේ වෙදරාළහම වගේ Taman ගැනම නොහිත අනුන්ට උදව් උපකාර කරනවම කොච්චර හොඳද නේද? ලෝකේ හැම කෙනෙක්ම අනුන්ගේ යහපතට ආවඩන්නේ නැහැ බිසෝ. ඒක ලෝකේ හැටියක්. මේක නම් ඇත්ත. 199ක් විතරම මිනිස්සු ආත්මార్థකාමී. අපේ මගේ කියන බැම්මෙන් තදවෙන්න බැඳිලායි මිනිස්සු ඉන්නේ නැද්ද? ඒක නම් ඇත්ත. ආ අන්නනේ කවුද එන? නාමෙලර? ආ රූපසුන්දරීද කො කො ඒ කියන්නේ ඔයත් බන කිව්වට දුම්මැස්ස අත ගන්නවා කන්ට දෙයක් ඇද්ද කියලා බලන්න නේද? ආහා. දිසෝට කවුද ඒ උපහරණය කීවේ? මගේ අත්තම්ම. මගේ අම්මගේ අම්මා. ආ. උන්ද ඔය වගේ වැරදි කරපු අයට කීවේ බන කිය කිය දුම අත ගන්නවා කියලා. මං අහන්නේ කොහොමද ඒ පිරුල හැදුවේ කියලායි. යාත්තම්ම එහෙම නැත්තම් මේ අත්තා නැත්නම් ආච්චි අපි ඒ ආච්චි කෑල්ල අතෑරලා දැන් ටික කාලයක් ගෙවුණා නේද? එක්කෝ ආත අත්ත නැත්නම් අත්තම. හරිද? <laughs> ඉතින් උන්ද කොහොමද මේ ආත්තම බන කියන ගමන් දුමස ගෑවේ? <laughs> ආත්තම බන කීවෙත් නෑ. දුම්මැස අත ගෑවෙත් නෑ. මේකුනේ ඒ කාලේ ඔන්න මේ මුවන් පැලැස්සට ආපු තාපස වෙස්වලාගත්තු මිනිස්සෙක් හ්ම්. ආන් අර කන්දේ කුටියක් හදාගෙන ඒකින්දගෙන මිනිස්සුන්ට බණ කියලා තියනවලු පොය දවස්වල. හ්ම්. ඉතින් ඒ තාපසයා මිනිස්සුන්ට දවල් ඉර ඇරුණට පස්සේ කිසිම දෙයක් අන්ට එපා කිව්වලු. පස්සේ ඒ මිනිස්සු निराහාරව යාගේ බනහගෙන ඉන්නකොට දවසක් දා දැක්කලු ඒ හොර තවස ලිපට උඩින් එලලා තිබ්බ දුම්මැසට අත දාලා වට පිට බල බල මොනවද කෑමක් අරගෙන ඉක්මනට ගිල දානවා. <laughs> ඒ කියන්නේ <laughs> එදා ඉඳලා තමයි ඔය බණ කිය කියා දුමතා ගන්න පිරුල හැදෙන්න ඇත්තේ. <laughs> ආ අන්න බලන්න කවුද ආවේ කියලා. මොකද මේ මොකද මේ ගම් යුරට වෙලා දෙන්නත් එක්ක පැනලා යන්නද හදන්නේ? නිකන් හරියට ගෙම්බෝ දෙන්නෙක් වාගේ. මට එහෙම පුළුවන්. මම මේ ගෙම්බිවත් පිට උඩ තියාගෙන පැනලා පැනලා එගන් වෙලා ඈතට ඈතට යනවා ඉස්කෝලේ නැන්දේ. හානේ. මට ගෙම්බි කිව්වද? ඈගෙමු. එකාතකට ඉතින් අපේ ඈත සත්ව සංහතියේ පරිණාමය දිහා පරීක්ෂාවෙන් බැලුවොත් එහෙම අපිත් ඒ වගේ ඉඳලා තමයි දැන් ඉතින් මේ තත්ත්වයට ඇවිල්ලා තින්නේ නේද නාමේ? ඔව් ඉස්කෝලේ නැන්දි. <laughs> හැබැයි අපට බොහොම අමාරුයි ඒ පරිණාමය ගැන හුඟක් දිනකට අවබෝධ කරවන්න. පංගුවක් අපට විලිස්සනවා. අපිත් වඳුරෝ කියලා. <laughs> විද්‍යාත්මකව අපේ මුතුන් මිත්තන් කවුද බිසෝ? මං අහන්නේ දැනට අවුරුදු ලක්ෂයකට ලක්ෂ දෙකකට විතර කලින් කියවට කමක් නෑ ඉස්කෝලේ නැන්දේ. මට මතක නෑ නැන්දේ. මේ නාමෙන් දන්නවා ඇති. නවීන විද්‍යාඥයන් සොයාගෙන තියෙන විද්‍යාත්මක පරීක්ෂණ අනුව මේ මිනිස්සුයි කියන අපේ මුතුන් මිත්තෝ අප්‍රිකාවේ ඝන වනාන්තරයේ මීට අවුරුදු ලක්ෂ දෙකකට විතර ඉස්සර හිටපු වානර සංහතියයි. අපේ පරිණාමයට මුල ඒකයි කියලා තමයි මේ ඩාවින් විද්‍යාඥයා කිව්වේ. එහෙම නේද? ආ පෝ එපා එපා ඒ ගැන කියන්න. නාමෙ ලෙපා. මේ මිනිස්සු අපිත් වඳුරෝයි කියලා ගහලා පන්නලා දමයි අර කැලේට. ඒව ගැන අපි පස්සේ කතා කරමු. නේද බිසෝ? ඒක නෙවෙයි නැන්ද? ඇයි නැන්ද මේ තොටුපොළට ආවේ මේ වෙලාවේ? ආමර පාරතිකේ මං වෙදරාලහාමිගේ ගෙදරට ගියාම ඒක වහලා තිබුණානේ. ටිකකට ඉස්සෙලා බැරිනම් දෙන්න මෙහි. ඒකයි මම මේ ගඟ අද්දරට ආ දැන් එහෙනම් අපි ගෙදරට යමු. හැමදාම මේ වෙදගෙදර ගේට්ටුව වහලා මම මුදියන්සේ මාම කියාපු දේ කරන්නේ කොහොමද? උන්ද මට කිව්වේ නිතරම මේ ගේ ඉස්සරහින් එහා මෙහා ඇවිදිනකොට නාමල් මාව දකී කියලා. එහෙම දැක්කොත් බොහොම කරුණාවෙන් ආදරෙන් කතා කරන්න කීවා අර පරණ දේවල් අමතක කරලා. හරි මම ඒක කරන්නම්. හැබැයි වැරදිලාවත් පිසුමාව දැක්කොත් මට මොනව කරයිද මන් දන්නේ. පිසෝ ඉස්කෝලේ හැමිනේ නේද මේ ඉන්නේ. මම මෙතන ඉඳගෙන ඉන්නවා දකින්නත් ඇති. මම දැන් දිනුවොත් මට කෑ ගහයි. ඒකින්ද කිසි දෙයක් නොදන්න හැටියට මම පාර දිගේ ඇවිදින්න ඕන. අන්න අන්න යනවා අර කවිකොලකාරී කොයිනි. කවුද පිසෝ? බලන්න බලන්න වෙදසියාගේ ගේට්ටුව පැත්තේ ඔයා තමයි අර නරකම කවිය ලියලා විසූට හොන්දටම විශ්වාසිත කොයිනියේ කැලෑ පත්‍ර ගැහුවේ කියලා. අන්න අන්න යනවා. කතා කරන්න නැන්නේ. හරි ඉතින් කතා කරලා මොනවද මං කියන්නේ? අහන්න ඇයි මේ පැත්තට ආවේ කියලා? මට එහෙම අහන්න බැහැනේ පිසෝ. මේ පැලැස්සේ ඉන්න ඕනම කෙනෙකුට නිදහස තියෙනවනේ මේ පාර දිගේ යන්න. එහෙමනම් නැන්ද මට එදා කිව්වේ අර නරකම කවිය කෑ ගහලා කිව්වේ කොයිනේ කියලා. එයා එන්ට ඇත්තේ මට මොකද වෙලා තියෙන්නේ කියලා ඕප දුප හොයන්ටයි. අනේ නැන්දේ අඬ ගහලා අහන්නකෝ. ඇයි මේ වෙද গিදර පැත්තට ආවේ කියලා. වෙතරාලහාමිගෙන් බෙහෙත් ගන්ටාවයි කිව්වොත් සැකේ ඉවරයිනේ. අන්න. අන්නර වංගුවෙන් එහා පැත්තට හැරුණා. අනේ නැන්දේ නිකන් අහලා බලන්නකෝ. කොයිනේ ඇයි මේ පැත්තට ආවේ කියලා. අනේ පිසෝ මේ ඒක මට කරන්න පුළුවන් දෙයක් නන් නෙමෙයි. මං කැමති නෑ නිර්පරාදේ කවුරු හරි තරහ වෙනවට. ඕන් ඉතින් මගේ ඇහෙන් මං දැක්කනම් කොයිනි ඒ කවි ලියනවා? ආන් එතකොට මට ඉඩ තිබුණා ඩිංගිත්තක් ඒ ගැන අහලා බලන්න. විසෝට තේරුණා නේද? ඇයි ඉතින් කල්පනා කරන්නේ? මං එහෙනම් ආපහු යන්න යන්න. එපා නැන්දේ. මං කල්පනා කරුවේ ගිය සුමානෙත් මේ ගේට්ටුව ගාව හිටගෙන ගේ දිහා බලාගෙන ඉන්න ඇත්තෙත් කොයිනි කියලායි. ඒත් මට බලයක් නෑ බිසෝ ඇයි එහෙම බලා හිටියේ කියලා අහන්ට. ආන් ඒ වෙලාවේ මම මෙතන හිටියානම් මන් දන්නවා ඇයි කොයිනි මේ පැත්තේ ගැරසෙන්නේ කියන්ට. ඉතින් ඕපදූප හොයන්ට කියලා බිසෝ කිව්වනේ. මට විරුද්ධව ලියාපු ඒ කවි අන්තිම පදේ නැන්දට මතකනේ. මහා කැත එකක් ඒක. මම මේ කල්පනා කරන්නේ මොකද්ද මේ පදේ? ඒකේ තේරුම මොකද්ද කියලා. මගේ හතුරුයි හැතිරියෝ හැමෝම හිතන්නේ මට මට ඒ ඒ මං කොහොමද ඒක කියන්නේ? මා එක කියන්න බය වෙන්න එපා බිසෝ කියන්න. උන් හිතන්නේ මට දරුවෙක් පිළිසඳලා ඉන්නවා කියලා. ආ හරි හරි හරි දැන් මට මතකයි. මට මතකයි මේ කැලෑ පත්‍රයේ කවියේ අන්තිම පදේ. කුසේ සිටින දරුවා කාගෙද බාරි. ඌ නැන්දේ. හරි ඉතින් බිසෝට එහෙම අකරතැබ්බයක් වෙලා නෑනේ. නේද? මං ඕනම තැනකදී උරලා කියන්නම්. එහෙම වෙලා නැහැ කියලා නැන්දේ. ඒකනේ බිසෝ. බිසෝ ශ්‍රේෂ්ඨයි. අබමල් රේණුවක තරම්වත් බය වෙන්න එපා ලෝකේ කවුරු මොනවා කිව්වා කෙරුවා තේරුණා නේද බාගදා බිෂෝගේ විරුද්ධකාරයෝ මේ පැත්තේ ගැවසෙනව ඇත්තේ දරු පැටියේ කනනවද කියලා අහගන්න වෙන්න ඇති නේද බිෂෝ අන්න විදසියයි නාමෙලු එනවා ම්ම් හොඳයි එහෙනම් මන් දැන් යන්න ඉන්න නැන්දේ මාත් එනෝ නැන්දත් එක ටිකක් ඇවිදින්න හා හා යමුක එහෙනම්. මටත් තව ඩිංගිත්තක් විස්තර තියෙනවා දැනගන්න අර කොයිනි ගැන. ඔකෝ මේ අපි එනවා දැක දැක තෙලියට බහින්නේ ඈ. අකමැත්ත පාල කරනවාද? ආහ නෑ නෑ වෙද මාමා. අපි ඩිංගිත්තක් ඇවිදලා එන්ට යනවා. අපිට සමාවෙන්න වෙද මාමා. මේ වෙදසියට කැම ටික ලෑස්ති කරලා දෙන්නේ බිසෝ. නැත්නම් මං උයන්නම්. නෑ නෑ මේ කෑම මේසෙට නම් අරලා නෑ. උයලා පිහලා ඉවරයි. දැන් තියෙන ඔය දෙන්නට ඉතුරු හරිය බලා ගන්නට. අපි යන්නේ නැන්ද? අපි ඉක්මනින්ම එනවා නාමෙල්. මේ ළඟට යන්නේ. ආ හොඳම ඉස්කෝල නැන්ද? බන් ටිකක් නිඳ ගන්නවා. ඇවිදලා ඇවිදලා මගේ දන හිස් දෙක කපිනවා. නාමෙල්ලයි දන හිස අත ගන්නේ ඈ? මං වගේ වයස්ගත වෙලා නෑ නේද? කොහෙත්ම නෑ සීයේ. නමුත් මම මේ පළහිලව්ව හින්දා එදා ඉඳලම බැට කාපු මිනිහෙක්නේ. ඒ වගේ විපාක මං තාමත් බිඳවනවා වේද සීයේ. හේ දුක්ඛදායක අතීතේ අමතක කරන්ට නාමෙන් ඔය සුළු සුළු වේදනාවල් වලට තැන දෙන්නේ නැතුව දැන් ඉතින් දුවලා පැනලා වැඩ කරලා බලන්න නිකන් ඉන්න එපා ජීවිතය ගැන හරි වෙච්ච දේවල් ගැන හරි අතුරු කරපු තාඩන පීඩන ගැන හරි හිතන්තවත් එපා හැම වෙලාවෙම හිතන එක හොඳයි. මේ මොහොතයි ඉස්සරහයි ගැන විතරයි. <laughs> තේරුණා නේද? ඕසි. මං ඒ කාලකන්ණි අතීත සිද්ධි ගැන හිතේතා හිටියනම් මං අද ඉන්නේ පිස්සන්කොටුවේ. නැද්ද? ම්ම්. <laughs> පාගදා ඊට තේ හතන්නක. මේ මට දැනගන්න ඕන මේකයි නාමෙල්. නාමෙල් දැන් අවුරුද්දක් විතර රස්සාවක් නැතුව මාස 6ක් විතර සී ආරච්චිලගේ ලියන්න හැටියටයි වත්ති මැනේජර් හැටියටයි කරපු රස්සාවෙන් මාව දුත්ත දාලා දැන් මාස 6ක් විතර වුණා. ඉතින් එදා ඉඳලා අද වෙනකල් වෙදසිය නොහිටින්ට මම දන්නේ මං කොහේ ඉඳීද කියන්ට. කොහේ හිටියත් තමන්ගේ ආදරවන්ති දාලා ගියෙත් නෑ. යන්නෙත් නෑ කියලායි මට හිතෙන්නේ. හ්ම් හොඳයි නැද්ද? අන්න එතන තමයි මගේ මේ හදවත රැඳිලා තියෙන්නේ. ඇත්තම කියනවා නම් මට හිතෙනවා කිසිම දෙයක් නොකර නිකම්ම නිකන් හිට. ඒක හරි හැංගීමක්ද නාමෙල්. ඉගෙනගත්තු මිනිස්සයෝ නිකන් හිටියොත් මොකද වෙන්නේ? ජීවිතේ හැමතිස්සෙම මං කියන්නේ නිදා ගන්න කාලේ තව ලෙඩ රෝග වැළඳිලා සුව වෙන තුරු යන කාලයයි ඇරෙන්න කාලේ කාර්යක්ෂම විදිහට ගත කරන්න කියලයි පොතපතේ තියෙන්නේ හ්ම් මං හිතන්නේ ඒකත් ඔය ළමයා කියවපු පොත්පත්වල ඇතිනව කාරණාව ඔව් සීයේ බටහිර එක ප්‍රසිද්ධ ලේඛකයෙක් කියාපු හොඳ ඥානාන්විත කියමනක් මට මතක් වෙනවා. <laughs> බෑත් මේ මොකක්ද ඒ කියමන? මිනිස්යාගේ ලොකුම වාසනාව තමයි ජීවිතේ හැම තිස්සෙම ක්‍රියාකාරීව ජීවත් වීම. ඇත්තේ නොත් කියමනක් ඒක. මම ඒ කියමන ඉහළින්ම පිළිගන්නවා නාමෙන්. මනුස්සයා කියන මේ දෙපයින් හිටගන්න ඇවිදින දුවන පනින සතාගේ කඳේ ඉහළින්ම තියෙන මස්තිෂ්කය නොහොත් මොළය නිකම්ම තිබ්බොත් මොකද වෙන්නේ ඒ මොළේ කියන සංකීර්ණ ලොකුම ග්‍රන්ථිය ගැන මට වඩා මේ මේ නවීන විද්‍යාව දන්නා ඔය ළමයා දන්නව ඇතිනේ ඒක හරියට අර මේ මේ මේ හොඳ ශක්ති සම්පන්න යකඩයක් නැත්තම් වාහනේ කැටයක් ආක දාලා තිබ්බම මොකද වෙන්නේ කියලා ඇහුවා වගේ. මොකද වෙන්නේ? හ්ම් මලකඩ හැදිලා මුළු යකඩෙම විනාශ වෙනවා. ආ මේ මං කැමති නාමෙල්ලේ බටහිර ලේඛකයාගේ නමවත් ටිකක් දැන්න ගන්න. මේ මේ අර ෂේක්ස්පියර් කියන පඬිවරයාද නැත්නම් හිටපු ටෝල්ස්ටෝයි කියන ශ්‍රේෂ්ඨ ලේඛකයාද? ඒ දෙන්නම නෙවෙයි වෙදසියේ. මේ ලේඛකයා ඇමරිකාවේ හිටපු මාක් ට්වේන් කියන ලෝක ප්‍රසිද්ධ ලේඛකයෙක්. ආහා. එතුමා අවුරුදු ගණනාවකට කලින් අපේ මේ ලංකාවටත් ආවා. ලංකාවේ මිනිස්සුන්ගේ සිරිත් විරිත් ගතිගුණ හැඩරුව ගැන හුඟා පැහැදිලා කීවලු මේ සිලෝන් කියන දිවයින තියෙන්නේ පැරඩයිස් කියන පාරාදීසයට බඹ කීපයක් ළඟින් කියලා. ආන්න එතුමා වගේ කෙනෙක් තමයි නා මෙල්ලේ මෙහාට ආපු ඕල්කට් උතුමා. ඕල්කට් උතුමා. එතුමා ඒ කාලේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉඳලා මෙහාට ඇවිත් සිංහලයාට අහිමි වී ගිය සංස්කෘතියට ආගමට නියම තැන ලබා දීමට කරපු සේවාව. එයි විශේෂයෙන්ම සිංහල බෞද්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය ලැබීමට කළ සේවය. ආ හරි හරි හරි. නාමල් නාමල් අන්න අප්පච්චි මුදියා මාමයි කේතු ගාව ඉන්නවා. ඇතුළට ගිහින් දොර වහගත්තේ නැත්නම් ඔයා ඉවරයි. හරි හරි. හ්ම් මේක හරියයි අමාරුවක් නෙව. වෙනදා කාර් එකෙන් එන අද කාර් එක මග දාලා පයින් යන. කිසිම හැල හොල්මනක් නැතුව. මං අහන්නේ තව කොච්චර කාලයක් මේ ළමයි දෙන්න මෙහෙම හැංගිලා ඉඳද? මේක මටත් මහා කරදරයක්. වෙන කෙනෙක් නම් ඉතින් මේ දෙන්නා එක්ක මේකේ දොට්ට දාලා නැත්තම් මෙහෙ හැංගිලා ඉන්නවයි කියලා ඔත්තුව දීලා. හිතෙන් කිසිම දයාවක් අනුකම්පාවක් නැතුව මට බෑ ඒ වාගේ දුෂ්ට වැඩ කරන්න. ඔන්න ඔහෙ තට්ටු කරපු ආවේ. අර කිලක තේරෙන්නේ නෑ මේ තරුණ හිත්වල කාලය තිස්සේ කිඳා බෑගත්තු ආලවන්තකම. ඇඟෑලුම්කම සෙනෙහස කියන වචනවල තේරුමව. මුදියා ඔය එන්ට ඇත්තේ ඔත්තු බලන්න. මුවන් පැලස්ස අද මුවන් පැලස්සේ රඟපෑම් ඉනෝකා බණ්ඩාර සේනානි වික්‍රමසිංහ උලපනේ ගුණසේකර රත්නා ලාල්නේ ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදල් නායක සෝමරත්නයන් ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන